කෝලිත ගමෙත් උපතිස්ස ගමෙත් පවුල් දෙකේම බොහොම හිතවත්ව හිටිය පිරිසක් මේ තරුණ තරුණයින් දෙදෙනා එකටමයි කටයුතු කරන්නේ පිරිසක් දෙදෙනාටම හිටියා 500ක් පමණ යාළු මිත්‍රයන්. තරුණයෝ කොහොමත් විනෝදබර කටයුතු වලට නැඹුරුයි. නැටුම් ගැයුම් වලට ප්‍රියයි. ඒවා හොයාගෙන යනවා. ඉතින් ඒ විදිහට මේ කෝලිත උපතිස්ස දෙදෙනත් ඒ කාලේ තිබුණු වාර්ෂික උත්සවයක් වෙත ගිහින් ඒ තමන්ගේ පිරිසත් එක්ක විනෝද වෙනවා. සතුටු වෙනවා. හැබැයි මේ බුද්ධිමත් දෙදෙනා දිනක් මේ නැටුම් ගැයුම් වැයුම් බලන අතර දෙදෙනාම ගැඹුරෙන් ජීවිතයේ දෙස මේ රඟ දක්වන නැටුම් ගැයුම් දෙස බැලුවා කොහොමද බැලුවේ මේ නැටුම් ගැයුම් වැයුම් මවාගත් විනෝදයක් නොවේද මේ නැටුම් ගැයුම් බැයුම් ඉදිරිපත් කරන මොවුන් කරන්නේ අප යථාර්ථයෙන් මුවා කර ව්‍යාජ චමත්කාරය මවා දෙන වැඩපිළිවෙලක් නොවේද මේ සියලු නැටුම් ගැයුම් වැයුම් පවතින්නේ සුළු කාලයකට නොවේද මේ නලු නිලියන්ගේ රූප ස්වභාවය වසර කිහිපයකින් වෙනසි මහලු වී අප්‍රසන්න තත්වයකටපත් වී විනාශ වී යනවා. මේ විදිහට නැටුම් ගැයුම් වයුම් පිළිබඳව ගැඹුරින් දකින කෝලිත උපතිස්ස දෙදෙනාම ඉන්පසු අර මුලින් නාට්‍ය නරඹු නරඹු අවස්ථාව වගේ නොයි පසුව අර කල්පනාවන් එක්ක ඒ தත්ත්වය වෙනස් වෙනවා නාට්‍ය ඉදිරිපත් කරන වේලාවන්හි සිනහසිය යුතු අවස්ථාවේ සිනහසින්නේ සමහර සංවේග ජනක අවස්ථා නාට්‍යෙන් ඉදිරිපත් කරපුවම ඒ සංවේගයේ දැනවීමකුත් නැහැ මේ විදිහට දෙදෙනාම බුද්ධිමත්ව කල්පනා කරනවා මේ නැටුම් ගැයුම් දර්ශන මොන බොරුවක්ද මේවායේ කිසිම අර්ථයක් නැහැ මේවා తాවකාලික දේ මේවා පස්සේ දුවන එක මේවාට ඇලෙන එක අපි නවත්තමු අපේ සදහටම පවතින විමුක්තියක් සනසිල්ලක් හොයමු. මේ මායාවෙන් අපි මිදෙමු. මිදිලා සරුසාර දහමක් හොයමු. එහෙම කල්පනා කරලා මේ නාට්‍ය කෙරෙහි තිබුණු ඇල්ම අත්හැරලා දෙදෙනාම තමාගේ පිරිසත් එක්ක ඒ කාලේ ආගමික විවිධ පිරිස් සිටියා සංජය කියන පරිබ්‍රාජකයා ළඟට ගිහින් ඒ තාපස පැවිද්දෙන් ඔහු ළඟ පැවිදි වෙනවා. සංජයගෙන් ඉගෙන ගන්නට තිබුණු දර්ශනය ඉගෙන ගත්තා. ඉන්පසු මේ දෙදෙනා ඔහුගෙන් ප්‍රශ්න කර වෙනත් දහමක් දර්ශනයක් ඉගැන්වීමක් ඔබ ළඟ තිබෙනවාද? ඒ අවස්ථාවේදී ඔහු කියනවා මාගෙන් ඉගෙන ගන්නට තිබෙන දර්ශනය එපමණයි. නමුත් කෝලිත උපතිස්ස දෙදෙනාගේ ප්‍රශ්නවලට නිසි පිළිතුර ඔහුගෙන් ලැබෙන්නේ සංජයගෙන්. ඊට පස්සෙ මේ දෙදෙනාම තවත් ඉදිරියට ගමන් කරනවා. ඒ දෙදෙනාට ජීවිතයේ තිබෙන ගැටලු ප්‍රශ්න විසඳා ගැනීමේ අපේක්ෂාවෙන් ගුරුවරයෙක් කරා. ඒ යන අතරතුර හමු වෙනවා අස්සජී මහරහතන් වහන්සේ. අස්සජී මහරහතන් වහන්සේ දැක පැහැදී උන්වහන්සේගේ ඉගැන්වීම උන්වහන්සේගේ දර්ශනය පිළිබඳව විමසනවා. ඒ විමසූ අවස්ථාවේදී අස්සජි මහරහතන් වහන්සේ කෙටියෙන් වචන කීපයකින් උතුම් බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව මේ විදිහට ප්‍රකාශ කරනවා. යම් කිසි දෙයක් හේතු ප්‍රත්‍ය නිසා හටගනී නම් ඒ හේතු ප්‍රත්‍ය භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කළා. ඒවා නිරුද්ධ කිරීම පිළිබඳවද උන්වහන්සේ ලොවට හෙළි කළා. මේ ප්‍රකාශයත් සමග එදා උන්වහන්සේ හමුවට පැමිණි ඒ උපතිස්ස ඒ වගේම කෝලිත දෙදෙනාම උතුම් බුදුන් වහන්සේගේ ධර්මය ඉතා ස්වල්ප වේලාවකින් කෙටි වේලාවකින් කෙටි දහම් පණිවිඩයකින් අවබෝධ කරගෙන සෝවාන් මඟට පත්විලෝ. ඒ ඉගැන්වීම ඇතුළත් ධාතාව ඔබ අප කවුරුත් ඉතා හොඳ ආකාරව දන්නවා. "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුන් තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ එවං වාදි මහා ශමනෝ" මේ ඉගැන්වීමත් එක්ක අසජී මහරහතන් වහන්සේගෙන් ධර්මයේ ඉගෙනගෙන කෝලිත උපතිස්ස දෙදෙනාම නැවතත් තමන්ගේ පෙර ගුරුවරයා කෙරෙහි හැරී බලනවා. එහෙම බලල ගුරුවරයා හමුවට යනවා. ගුරුවරයා හමුවට ගිහින් යෝජනා කරනවා අපි මේ විදිහේ දහමක් බුදුරජාණන් වහන්සේ පිළිබඳව උන්වහන්සේගේ ධර්මයේ පිළිබඳව අවබෝධ කරගත්ත ඒ නිසා ඔබත් උතුම් බුදුහාමුදුරුවෝ හමුවට යමු කියලා. ඒ යෝජනාවට සංජය පරිබ්‍රාජකයා ටිකක් තිගැස්සී කොහොමුණත් ඒ දෙදෙනාගේම ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා. නැවත නැවත පෙරත්ත කරනවා කොහොම හරි අපි බුදුහාමුදුරුව හැමවට යමුයි කියලා. නමුත් සංජය පරිබ්‍රාජකයා ඊට එකඟ වන්නේ. එකඟ නොවේ අවසානයේ ඒ පරිබ්‍රාජකයා කෝලිත උපතිස්ස දෙදෙනාගෙන් මෙබඳු ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නේ වර්තමාන සමාජයටත් මට හිතෙනවා ගැළපෙනවා කියලා. මොකද්ද ප්‍රශ්නේ? ඇවත්නි මේ කතා කරන්නේ කෝලිත උපතිස්ස දෙදෙනාට. ඇවත්නි මේ ලෝකයේ වැඩිපුර සිටින්නේ ඥානවන්තයෝද මෝඩයෝද? එතකොට මේ දෙන්නා උත්තර දෙනවා ස්වාමීනි මෝඩයෝ වැඩි නුවණැත්තෝ ඉන්නවනම් ඊටාම ස්වල්ප දෙනෙක්. එතකොට සංජය පරිබ්‍රාජකයා කියනවා එසේනම් දරුවනි නුවණැත්තෝ ගෞතම බුදුන් වහන්සේ වෙත යනවා ඇති. ඉන්න තරමක් මෝඩයෝ මා කරා එනවා ඇති. ඒ කියන්නේ සංජය වෙත එනවා ඇති. මේ කතාවෙන්ම ඔබට අපට තේරුම් ගන්නට පුළුවන් සංජයගේ දර්ශනය ඉගැන්වීම මේ කාරණය අපි වර්තමාන සමාජයේට අද යොමු කර බලන්නට ඕනේ අපේ සමාජයත් අපට පේන්නේ හරවත් නොවන දේ හරවත්යයි සිතන බවයි. හරවත් දේ නිසරු දේයයි සිතන බවයි. මිත්‍යා සංකල්පනාවන් වලට ගොදුරු වෙලා වටිනා දේ, සාර ධර්ම, අනර්ග දේ ජීවිතයට සම්බන්ධ කරගන්නේ. ඒකයි අසාරේ සාර මතිනු සාරේචා සාර දස්සිනු තේ සාරං නාදි ගච්ඡන්තේ මිච්ඡා සංකප්ප ගෝචරා මේ ඉගැන්වීම මේ ගාථා ධර්මය වර්තමාන තරුණ පරපුරටත් අපි වටහා දෙන්නට ඕන හරවත් නොවන දේ හරවත්සේ ගත්තොත් හරවත් දේ හරවත් නැතිසේ සැලකුවොත් සමාජයටවත් එවැගේම තරුණ පරපුරටවත් ළමා පරපුරටවත් සාර්ථක ජීවිතයක් ගෙවන්නට බැරුව යනවා. එහෙම නෙවෙයි. සාරංච සාරතෝ ඤත්වා අසාරංච අසාරතෝ තේ සාරං අධිගච්ඡanti සම්මා සංකප්ප ගෝචර. හරවද්දේ හරවත් ලෙස හරවත් දේ ලෙස අපි පිළිගන්නට උන. හරවත් නැති දේ හරවත් නැති දේ ලෙස අපි පිළිගන්නට උන. යහපත් කල්පනාවන්ගෙන් අපේ ජීවිතය ගොඩනගා ගන්නට උන. එතකොට අනර්ග නැත්නම් සාර ධර්ම යහපත් ගුණ ධර්ම ජීවිතයට එකතු වෙනවා ඇති. මම මේ ගාථා ධර්ම ගත්තේ අද ශ්‍රී ලංකා ගුවන් විදුලිය උත්සාහ කරන්නේ මේ ඉදිරිපත් කර ඉදිරිපත් කළ ගාථා දෙකෙන් දෙවැනි ගාථාව මේ සමාජයට පාඩමක් කියා දීමටයි. ඒ කාර්ය 1925 ආරම්භ කරපු ගුවන් විදුලිය පසුකාලීනව සුවිශේෂ වශයෙන් උත්සාහයක යෙදෙනවා. තරංගකාරී ලෝකයකට අද වැටි සිටියත් අදටත් ඒ ජාතික ගුවන් විදුලිය ගුවන් විදුලියේ මහගෙදර බලාපොරොත්තු වන්නේ සමාජයේ තරුණ පරපුර ළමා පරපුර හරවත් පිරිසක් බවට පත් කිරීමටයි අපි ධර්ම දේශනාවක් පැවැත්වීමේදී වුණත් විශේෂයෙන් භික්ෂුන් වහන්සේගේ වගකීම ධර්ම දේශනාව පවත්වන. ඒ දේශනාවට සවන් දෙන ශ්‍රාවකයා අසන්න රාග, ద్వේෂ, මෝහ වලින් වළක්වාගෙන යහපත් චේතනාවලින් යුතුව ඒ ධර්ම ශ්‍රවණයට සවන් දෙන වැඩපිළිවෙලක නිරත කරවීමයි. මොකද වික්ෂුන් වහන්සේලාට පුළුවන් රාගයේ වඩන වචන ධර්ම දේශනාවකදී භාවිත කරන්නට. සමහර වෙලාවට අසන්නාට ද්වේෂයක් ඇති වෙන ආකාරයකින් සැරපරුස ලෙස බැනල සමහරලාට දහම් කරුණෝ නැත්තම් හොඳ නරක කියා දෙන්න යන්න පුළුවන්. ඒ අවස්ථාවේ අසන්නාගේ සිත තුල ද්වේෂයක් ඇති වුණොත් ඒක ධර්ම විරෝධී වෙනවා. භික්ෂුන් වහන්සේලාට පුළුවන් ධර්ම දේශනා කරන අවස්ථාවේදී ශ්‍රාවකයෝ සිනහා ගන්නවන ආකාරයෙන් ධර්ම දේශනා කරවන්න. ඒ වගේම අඬවන්න පුළුවන්. එහෙම වුණොත් ශ්‍රාවකයෝ මුලාවටපත් වෙනවා. ඒ නිසා ධර්ම දේශනාව අපි පැවැත්විය යුත්තේ රාගය, ද්වේෂය, මෝහය වැඩෙන ආකාරයට නොයි. වචන පාවිච්චි කිරීමේදී හරියට ප්‍රවේශම් වෙන්නට පුළුවන්. සතරම් පුතේ අම්මේ තාත්තේ ආදි වශයෙන් අමතන්නට පුළුවන්. නමුත් ඒ තුල අපි බලන්නට ඕන ශ්‍රාවකයාට අසන්නාට කොයි විදිහටද ඒවා සිත් තුල බලපවත්න්නේ කියලා. ඒ නිසා අදටත් ශ්‍රී ලංකා ගුවන් විදුලිය ආගමික පැත්තෙන් අපි කතා කළොත් අපට පේනවා බලවත් පරිශ්‍රමයක යෙදෙනවා පැරණි ගුවන් විදුලියේ ධර්මදේශකයන් වහන්සේලා උන්වහන්සේලා අපවත් උනත් අද වර්තමාන භික්ෂු පරම්පරාවට හඳුන්වා දීමට. එකාතකින් බැලුවම අපේ ජාතික ගුවන්විදුලිය කුඩා ළමයිට පාසලක්. ඒ වගේම බෞද්ධයන්ට දහම් සරසබියක් වගේ. මේ ගුවන්විදුලිය ආරම්භක යුගයේදී නම් බටහිර සංගීතය, කාලගුණ වාර්තා, ක්‍රීඩා තොරතුරු, වෙළඳ තොරතුරු ආදියට සීමා වුණාට පසුව ක්‍රමක්‍රමෙන් ධර්මය සමාජගත කරන්නට ලොකු ඉඩක් ලබා දී තිබෙනවා. අපි කෘතවේදීව සිහිපත් කරන්නට ඕන 1928 අප්‍රේල් මාසයේ 21 වෙනිදා තමයි මුලින්ම වජිරාරාමේ පැලැන්නේ වජිරඥාන මහානායක හාමුදුරුව ගුවන් විදුලියෙන් ජනතාවට දහම් පණිවිඩයක් නැත්නම් සිංහලෙන් ඒ කතාව පවත්වලා තිබෙනවා. එයින් පසුව විශේෂයෙන් මේ රටේ බොදු ජනතාව වෙනුවෙන් මොනතරම් වැඩසටහන් ක්‍රියාත්මක වී තිබෙනවද? ඉරිදා දවසට, බදාදා දවසට සුවිශේෂ ධර්ම දේශනා දෙකක්. ධර්ම චින්තා, ධර්ම සාකච්ඡා, ජාතක කතා, පිරිත්, රාත්‍රී එළිවෙන තුරා පිරිත් දේශන, ආගමික වැඩසටහන් ඒ වගේම ඒ ඓතිහාසික ස්ථානවල සජීවී ආගමික වැඩසටහන් මේ හැම එකකින්ම බලාපොරොත්තු වුණේ මිනිහා හදන්නට. හොඳ බෞද්ධයෙක් නිර්මාණය කරන්න ශ්‍රද්ධාව අවශ්‍යයි. ගුවන් විදුලියේ ජාතික ගුවන් විදුලියේ වැඩසටහන් තුලින් ඒ ශ්‍රද්ධාව උපදවන විදිහටයි ආගමික වැඩසටහන් මෙහෙවනු ලැබී. ධර්මඥානයක් තිබුණ ඒ වගේම හොඳ ධර්මගරුක විනයගරුක භික්ෂුන් වහන්සේලා ඒ ධර්මදේශනා පැවැත්තුවා. මට හිතෙනවා මේ අවස්ථාවේදී උන්වහන්සේලාගේ නාමාවලියෙන් කොටසක් ඉදිරිපත් කරන්න මේ අපි ඉදිරිපත් කරන හාමුදුරුවෝ අද වැඩි දෙනා වහන්සේ අපවත් වෙලා ඉන්නේ. පැලැණි වජිරඥාන නායක හඳුරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රී තිරිමල්වත්තේ ආනන්ද ගොඩමුන්නේ නාගසේන ධම්මානන්ද යටවත්තේ ධම්මක්කන්ද හේම්පිටිගෙදර ඥානසීය හේම්පිටිගෙදර ඥානාවාස කෝදාගොඩ ඥානාලෝක කිරිබත්තුඩිය ප්‍රඥාසේකර කොටගම වාසිච්චර වේඬරුවේ අනෝමදස්සි රද්දල්ලේ පඤ්ඤාලෝක අඹංගල්ලේ පඤ්ඤාසේකර එන්ඩියගල සීල් රතන කලුකොන්දයාවේ පඤ්ඤාසේකර වඩරප්පල නන්දරතන හීනචින ධම්මාලෝක වජිරාරාම වාසී නාරද වජිරාරාම වාසී පියදස්සි මණ්ඩිහි පඤ්ඤාසී හොරණ වජිරඥාන කුටිකාවත්ති සද්දාතිස්ස තලල්ලි ධම්මානන්ද පිටකොට්ටේ සෝමානන්ද ජයමොට්ටාවේ අමරවංශ හම්මලව සද්දාතිස්ස පල්ලාවල සද්දාතිස්ස ඉඳුරුවේ උත්තරානන්ද මීගොඩ පඤ්ඤාලෝක පල්ලක්ෂර සුමන ජෝති පින්වත්යේ දේවානන්ද යක්කඩුවේ ප්‍රඥාරාම හෙට්ටිමුල්ලේ වජිරබුද්ධි බෙල්ලංගල ඥානවිමල පානදුරේ අරීදම් ගංගොඩවිල සෝම මාඳුලාවේ ශෝභිත බැන්දිය මුල්ලේ විපස්සිතිස්ස බැන්දි දණ්ඩිගම්පල කල්යාණතිස්ස කන්නිමහර සුමංගල මේ නම් කියවනකොට අපට මතක් වෙනවා එදා ගුවන් විදුලිය ඉරිදා උදේට බදාදා රාත්‍රියේට මුන්වහන්සේලා ධර්ම දේශනා පැවැත්වූ ආකාරය. ඒ වගේම කවියෙන් බණ අපට කියලා දුන්නේ සියඹලංගමී ගුණරතන හඳු. මේ පරපුරේ භික්ෂුන් වහන්සේලා අතර අදත් වැඩ සිටින්නේ කොටුගොඩ ධම්මාවාස මහානායක හාමුදුරුවෝ. බෝසත් ළමාලා පිටිය වැඩසටහන් දේවහන්දී පඤ්ඤාසේකර හාමුදුරුවෝ මෙහෙවනකොට ඒ වගේම වහුමියේ විජේවංශ හාමුදුරුවෝ මෙහෙවනකොට එයින් අප සමාජයට සැබෑවටම බෝසත් දරුවෝ බිහි වුණා. අද සමාජයේ බලන්නේ බෝසත්කමට වඩා පොහසත්කමයි. ඒ නිසා මේ සමාජයේ අද යම් පිරිසක් බොහෝසත් වී දැහැමි වී සිටිනවා නම් එහි කොටස්කාරයෝ වශයෙන් ජාතික ගුවන් විදුලියටත් ලොකු දායකත්වයක් අපි ලබා දී තිබුණා එයින් අපි ලබාගෙන තිබෙනවා වත්තල සීල රතන හාමුදුරු බස්නාගොඩ විමල රතන හාමුදුරු මීගස්සවේ සෝම රතන හාමුදුරු ගුවන් විදුලියෙන් ඒ ඒ ඓතිහාසික ස්ථානවල පිරිද්දේශනා පවත්වන විට මොනතරම් ශ්‍රද්ධාවක් ශ්‍රාවකයන් තුල ඇති වුණාද බරණසි සිපතනෙන් සමහර වෙලාවට ධම්සප් පැවතුණු සූත්‍ර දේශනා ජාතික ගුවන් විදුලි හරහා ප්‍රචාරය වුණා. මයංගන මුතියංගන ශ්‍රීපාද වැනි ස්ථානවල මේ බොහෝ දිනවල විශේෂයෙන් විකාශනය කර ආගමික වැඩසටහන් ඉතා සුවිශේෂයි. අපේ ඒ තුලින් මේ රටේ ජනතාව තුළ ලොකු ගෞරවයක් ඇති වුණා. ඒ වගේම මේ වැඩසටහන් මෙහෙවීම සඳහා හොඳ නිවේදකවරු ගුවන් විදුලි සංස්ථාවේ විශේෂයෙන් කටයුතු කිරීමයි විශේෂ වන්නේ. මට මතකයි ආගමික වැඩසටහන් මෙහෙයවු විජිතනන්ද මණික්දිවල කියන මහත්මයා ආගමික වැඩසටහන් මෙහෙයවන විට බොහෝ දිනවල ලොකු භක්තියක් ශ්‍රද්ධාවක් අසන්නන් තුල ඇති වෙනවා. එතුමාගේ භාෂා විලාසය හඬ අසන්නම් ඊටාම ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරන තත්ත්වයට ගෙන යන්න ඒ හැකියාව තිබුණා. මට මතකයි අනුරාධපුරේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේ අභියස පොහෝ දිනේ ගුවන් විදුලි පිරිත ආරම්භයේ එතුමා ප්‍රකාශ කරන්නේ මේ විදිහට. ජගදානන්ද මහා කාරුණික කාන්තිමත් ශාන්තිනායක අමාමෑණී බුදු පියාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් අති පරිශුද්ධ වූ අනුරාධපුර විජයශ්‍රී ජයශ්‍රීමාන බෝධින් වහන්සේ අසල විහාර මණ්ඩපයේ ඉදිරිපිට විචිත්‍රෝප ශෝභිතව ඉදිකර තිබෙන පිරිත් මණ්ඩපය අභියස සිතයි නැවතත් ඔබ අමතා මේ කතා කරන්නේ ඊළඟට එතුමා ඒ පිරිතට පෙර ආතුව පන්සිල් සමාදන් වෙන අවස්ථාවේ එතුමා මුළු රටේම බෞද්ධයෝ සම්බන්ධ කරනවා පංචශීලය සමාදන් වීමට මා සමග කන් දෙන ඔබත් নমස්කාරය කියන්න හොඳයි අවසරයි ස්වාමින් වහන්සේ. මෙහෙම හඬක් එදා ඇහුණා. ඒකෙන් අපි මතක් කරන්නේ මොනතරම් ජාතික ගුවන් විදුලියේ ඒ ආගමික මෙහෙවර අපට දායාද වුණාද ආගමික පැත්ත පමණක් නොවේ සිංහල භාෂාව ගැන කතා කරුත් අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තියෙන අපේ භාෂාවට ලෝකේ පැරණිම භාෂාවක් වූ සිංහල භාෂාවට මේ නාලිකාව හරහා සුවිශේෂ මෙහෙවරක් වුණා. අද සමහර වෙලාවට සිංහල ඉංග්‍රීසි මිශ්‍රවයි භාෂ පාවිච්චි වන්නේ. ඒ වගේම එහෙම අහගෙන ඉන්නකොට මේ භාෂ ඇත්ත වශයෙන්ම අපි එක්තරා ආකාරයේ ග්‍රහිරි පිටක් ඇති වෙන ඒ ශ්‍රවණය කිරීමේදී සුරතල් වචන කතා කළ තරමින් සුරතල් පෙනුමක් තිබෙන පමණින් මාධ්‍යයක් හසුරවන්නට ගියොත් සිදුවන්නේ භාෂාවට විශාල හානියක්. ඒ නිසා අපිට ප්‍රබුද්ධ සමාජයට කියන්නට සිදු වී තිබෙනවා මේ සඳහා අපි කොහොම හරි විසඳුම් හොයාගන්නට වෙනවා. ජාතික ගුවන් විදුලිය ලොකු මහන්සියක යෙදෙනවා. ඒ නිසා තමයි හැමදාම ජාතික ගුවන් විදුලියේදී හසල දැනුමක් ඇති ප්‍රවීණයෝම ජේෂ්ඨයෝම මේ සඳහා යොදා ගන්නට බැල්ුවේ. විශේෂයෙන් ශබ්ද රසය, ධර්ම රසය, අර්ථ රසය මේ ජාතික ගුවන් විදුලියේ අමතනන් තුල තිබුණා. අපිට මතකයි අපි කවුරුත් ළමා කාලේ විශේෂයෙන් අදතරම් පහසුකම් නැති අපට sannivedana ලැබෙන්නේ ජාතික ගුවන් විදුලියෙන්. මුවන් පැලස්ස කියන නාට්‍ය හැම කෙනෙක්ම සවන් දෙනවා. කුඩා ළමයි පවා කැමැත්තක් දක්වනවා. කෝරළේ මහත්මයා මණිකේ කතා කරන ඒ හඬට කවුරුත් ලැබී. ඒ නිසා ඒ නාට්‍ය ශ්‍රවණය කළේ බොහොම කැමැත්තෙන්. අපි මතක් කරන්න ඕන ඒ නිවේදකයන්ගේ නම් ගම් වුණත් අද අපි සිහිපත් කරනකොට එක්තරා ආඩම්බරයක් අසන්නන් තුල අදටත් ඇති වෙනවා. පණ්ඩිත අමරදේව, සුනිල් ශාන්ත, ආනන්ද සමරකෝන්, ඩෝල්ටන් අල්විස්, මහගම සේකර, කරුණාරත්න අබේසේකර, දයානන්ද ගුණවර්ධන, මඩවලේ රත්නායක, ප්‍රේමකීර්ති දල්විස්, ත්‍රිත්‍ය Thilakaratne, Guruge, Cyril Rajapaksa Amarabandu Rupasinghe Ranjith Dharmakeerthi Lalith S Maithripala Bertie Galahitiyawa Sumana Nellampitiya Vijithananda Manikdibala Kumara Ratnayake මා මේ නම්ගම් කීපයක් සිහිපත් කරන්නේ ඒ උදවිය මේ රටේ ඒ භාෂාව ඒ වගේම ඒ පාණ්ඩිත්‍ය හුවා දැක්වූ ආකාරය එනිසා කල කීදී අර්ථවත් ගීතයක් ගායනා වුණත් ඒ ගීතය තුලින් හිත දමණය වුණා. ඒ වගේම දැහැන්ගත වුණා. සමාජය රමණය කරන එක පහසුයි. අවශ්‍ය කරන්නේ සමාජයේ දමණය කරන්නට. ඒ නිසා අපි විශේෂයෙන්ම අපේ භාෂාව මනරම් භාෂාවක්. බුත්සරණ අමා වතුර සද්ධර්ම රතනාවලිය මේ පොත් කවදටත් වටිනවා එදත් වටිනවා අදත් වටිනවා. ඒ නිසා මේ ග්‍රන්ථ අද අපෙන් පරිශීලනයෙන් දුරස්ත වෙගෙන යනවා. තරුණ පරපුරින් දුරස්ත වීගෙන යනවා. නැවතත් අපි මේ පිරිස යොමු කරගන්නට ඕන. මොකද මේ තුල විශේෂයෙන්ම තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇතිවීමක් තිබෙනවා. ඒ වගේම මේ සුලලිත පදමාලාව කොයිතරම් ලස්සනට ඒ ග්‍රන්ථයට ඇතුළත් කර තිබෙනවාද කියන බව පැහැදිලි වන්නේ එහි ඒ භාෂා විලාසය ඉදිරිපත් කරන විට අසා සිටිනා සිත් වෙන අතකට නොයවා භාවනා යෝගිව සවන් දෙන මට්ටමක් තිබෙනවා. ගැමි හදවත් තුළ තිබෙන භක්තිය දියුණු කරන්නටයි මේ පොතපත රචනා වුණේ. ඒ නිසා බුදු ගුණ පිළිබඳව අප්‍රමාණ ශ්‍රද්ධාවෙන් සිටිය ගැමියා මේ දෙසුම් වලට මේ පොත කියවන විට බොහොම ශ්‍රද්ධාවෙන් අසාගෙන සිටියා. අද රූපවාහිනී වැනි මාධ්‍ය තිබෙනවා. නමුත් එදා ජාතික ගුවන් විදුලිය වැනි ඒ මාධ්‍ය පමණයි තිබුණේ. ඒ නිසා ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකම ජනතාවට ලබා දුන්නේ ගුවන් විදුලිය මගින්. ඈත දූලින් වැසී ගිය අත්‍රජය මෑත සවනක් ගන බුදුරසින් සැදී ගිය බුදුරජාණෝය ඈත කෝපයෙන් රත්ව ගිය යවට වැනි ඇස්සැටි අත්‍රජය මෑත කරුණායෙන් තෙත්ව ගිය නිල් මහනෙල් පැටි පරයන ඇස්සැටි බුදුරජාණෝය ඈත එබු එබු පයින් මහ පොළව පලා පියන්නාසේ දිව යන අත්‍රජය මෑත එබු එබු පයින් මිහිකට සනහ සනහා වඩන බුදුරජාණෝය මේ බුත්සරණේ එක්තරා අවස්ථාවක් නාලාගිරි දමනය ඉදිරිපත් කළ ආකාරය විද්‍යා චක්‍රවර්තීන් විසින් ඒ නිසා අපි අර මුල් ගාථාවෙන් ඉදිරිපත් කළ ආකාරයට හරවද්දී ජීවිතයට ගන්නේ නැතුව අද සුරංගනා ලෝකවල ජීවත් වෙන වර්තමාන පරපුරට මේ සාහිත්‍ය මේ ලේඛන කලාව අපි නැවතත් හඳුන්වා දිය යුතුව තිබෙනවා. ඒ වගකීම එදත් අදත් ජාතික ගුවන් විදුලියේ බාරගෙන තිබීම තමයි අපට සතුටට කාරණේ. බලන්නම් ඇසට අසන්නම් කනට සිතන්නම් සිතට බණන්නම් බසට වඳින්නම් වැඳුමට පුදන්නම් පිදුමට තමන්මුත් අනික් සුදුසු කෙනෙකුන් නැති යාව මහ ඇඟිව සිටි බුදුන් සරණ යමි බුත් සරණ යා යුතුය. මෙමදු බුත් සරණේ අවස්ථා අපේ වර්තමාන ළමා පරපුරට හඳුන්වා දිය යුතුය. ඉරුගේ තේජස් ගුණ, සඳුගේ සෞම්‍ය ගුණ, මහමූදේ ගැඹුරු ගුණ, අහසින් විශාල ගුණ, කොළවින් පළල් ගුණ, මහමෙරින් උස් ගුණ මේ කිටි වැටි වලින් දෙන ගැඹුර අපිට අහන්න දැකින්ට ලැබෙන්නේ පැරණි අපේ පත පොත තුලින්. ඒ නිසා අපි නැවතත් මතක් කරනවා සමාජය සුවපත් කරන්නට සමාජය යහපත් කරන්නට හිස් මිනිසුන්ගෙන් බේරා ගැනීමට බුද්ධිමත් සමාජයක් ගොඩනගන්නට අපට නාලිකාවක් වශයෙන් ජාතික ගුවන් විදුලිය දක්වන මෙහෙය කැපකිරීම විශේෂයෙන් ඇගීමට ලක් කරන්න ඕන. පොතක් ලියන එක වටිනවා. ලියන්න බැරි නම් පොතක් කියවන එක ඊටත් වටිනවා අපට. අවාසනාව අද ළමා පරපුර පමණක් නොවේ. ඇතම් ගුරුවරුන්ද පොතපත කියවීමට ටිකක් මැලිකමක් දක්වනවා. එහෙම වුණොත් කොහොමද භාෂාව ඉගෙන ගන්නෙ? එදා සමාජය හැඳිනගන්නේ. එදා සමාජයේ යහපත් සිතුම් පැතුම් හැඳිනගන්නේ. ඒ නිසා අපි කවදත් කතාන්තර තුලින් රස විඳපු සමාජයක්. ඒ වගේම ජාතක කතා, ඒ වගේ කතා පුවත් තුලින් සමාජය හැඩගැහුණේ. අම්මා වුණත් දරුවාට බත් කවනකොට එළියට ගිහින් මිදුලට ගිහින් අන්න පුතේ හඳමාමා කියලා සබහා දහමත් එක්ක තමයි බට්ටික වුණත් දරුවාට කවන්නේ. අද සබහා දහමෙන් ඈත්ව යාන්ත්‍රික ලෝකයක ජීවත් වෙන තාක්ෂණික ලෝකයක ජීවත් වෙන සමාජයට අපට පේනවා හිස් බවක්. ඒ නිසා අපි මේ හිදස සම්පූර්ණ කිරීමට කිසියම් වැඩපිළිවෙලක් අත්‍යවශ්‍යයි. අවශ්‍ය කරන්නේ මේ සමාජය යහපත් කරන්නට. අපේ රටේ ප්‍රසිද්ධ ධර්මදේශකයන්න් වහන්සේ නමක් ලබුදුවේ ශිරිදම්ම හාමුදුරන් වහන්සේ. උන්වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මේ විදිහට මේ අධ්‍යාපන ක්‍රමයට මේ රට ගියොත් අනාගතේ වල් සතුන් බිහිවීම වළක්වන්න පුළුවන් කමක් නැහැ කියලා. මම හිතන්නේ උන්වහන්සේ එදා ඒ කියපු කියමන අනුව අපේ රටේ අපි බලාපොරොත්තු තරම් යහපත් පැත්තකට අධ්‍යාපනය යොමුුනේ නැහැ යොමු වෙලා නැහැ. ඒ නිසා අද එදා සමාජයේ ඒ ගුණගරුක මිනිස්සු යහපත් දරුවෝ අපට දකින්ට ලැබුණොත් ඒ ඊටාම අඩුයි. ඒ නිසා මේ යකඩ මිනිසුන් බිහිවන සමාජයේ නැති කරලා යහපත් ගුණාංග වලින් සපිරි සමාජයක් ගොඩනගීමට මාධ්‍ය ආයතන වලට ලොකු වගකීමක් තිබෙනවා. මා මුලින් සඳහන් කළ ආකාරයට සමාජය ඇතිකරන්නත් පුළුවන් මාධ්‍යයට සමාජයේ නැති කරන්නට පුළුවන් මාධ්‍යයට. ඒ නිසා මේ ගැන හොඳින් අවබෝධ කරගෙන කටයුතු කරන ජාතික ගුවන්විදුලි මෙහෙය රටේ ජනතාව අප කවුරුත් අගය කළ යුතුයි. මේ රටේ කොළඹ නැත්තම් මහගෙදර වූ ජාතික ගුවන්විදුලියට අමතරව රජරට, කඳුරට, රුහුණු මහවැලි ගිරාඳුරු කෝට්ට කොත්මලේ ඌව වැලි ප්‍රාදේශීය ගුවන් විදුලි පවා ආරම්භ කොට සිදු කළේම මේ රටේ ජනතාව ඈත පිටිසර ගම්බද ජනතාවට හරවත් දෙයක් අර්ථවත් දෙයක් ලබා ගැනීමයි දැනුමින් පෝෂණය කිරීමයි ಗುಣ නැන දෙකෙන් යුතු සමාජයක් ගොඩනැගීමයි. අපි ඒ නිසා මතක් කරන්න ඕනේ අපි කවුරුත් අපේ ජාතික ගුවන් විදුලියට ණය ගැටි. අපේ ජනතාව පැත්තෙන් අපේ පුණ්‍යානුමෝදනාව අපේ ගෞරවය අපේ ප්‍රශංසාව අපි හිමි කරනවා බුදුරජාණන් වහන්සේ අපට ඉගැන්වුවේ සරුදේ සරු ලෙස ගන්න. નિසරුදේ සරුදේ ලෙස නොගන්න කියලයි. සමාජයේ ජීවුණුව සමාජයේ පුරවැසියාගේ ජීවුණුව ඇත්තේ එතනයි. ඒ නිසා අපි කවුරුත් බුද්ධිමත් වෙමු. යහපත් සමාජයක් ගොඩනැගීමට දායක වෙමු. ඊ타ත්ම වටිනා අවස්ථාවක රටේ මේ අගනා මෙහෙවර 95 වසරක් පිරෙන අවස්ථාව සමරමින් විවිධාකාරී වැඩසටහන් දියත් වෙන අවස්ථාවේදී ආගමික අංශයෙන් දින කීපයක් සුවිශේෂ ධර්ම දේශනා පවත්වා අනුපස්සනි වසර සැමරීම වෙනුවෙන් ජාතික ගුවන් විදුලි මගින්ගත් මේ යෝජනාව අපට කළ යෝජනාව ආරාධනාව අපි සතුටින් බාරගත් මේ කෙටි පණිවිඩයේ ආශිර්වාදයේ ලබා දෙනවා ජාතික ගුවන් විදුලිය තව চিරාත් කාලයක් මේ රටට සමස්ත බෞද්ධ ලෝකයට සේවාවක් කරන්නට ඒ වාසනාව ලැබේවා එහි කාර්යභාරයන් පැවරී තිබෙන සියලු දෙනාට උතුම් දලදා වහන්සේගේම පිහිට ලැබේවා යහපතක් වේවා තෙරුවන් සරණයි ආසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ නවසය විසි පහේ දෙසැම්බර් දහසය වෙන දින ඇරඹී ජාතික ගුවන් විදුලිය වසර අනූපහක් සපිරීම නිමිත්තෙන් පවත්වන විශේෂ ධර්මදේශනා මාලාවේ අද ධර්මානුශාසනාව පැවැත් වූ දේශකයන්න් වහන්සේ ශ්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ අතිපූජ්‍ය අනුදායක දුරන්තර වේදරුවේ ධර්මකීර්ති ශ්‍රී රතනපාල උපාලි අභිදාන නායක මහා ස්වාමීන් වහන්සේ ධර්මදේශනා පැවැත් වූ නායක ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය, චිර ජීවනය ප්‍රාර්ථනා කරමු පින්වත්නි. අපි සියලු දෙනාම සාදුකාරයක් පවත්වා සාදු සාදු සාදු